මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දිවුනුවේ අරුණැල්ලට පියමන් කරයි දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලසුව මුවන් පැලස්ස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී හිම්බණ්ඩේ හිම්බණ්ඩෝ ඒ කෝ මේ හාදයක් කොහේ ගිහිල්ලාද මන්ද කොච්චර බැරියන් දුන්නා කියන දේ ඇහෙන්නේ නැනේ ඒ හිම්බණ්ඩේ මේ මේ මේ හොඳට මත තියාගෙන මෙන්න මේ වැඩේ කරන්න ඕනේ. මොකද්ද නාලාමේ? අද අපේ ගොවි සමිතියේ ගොයියෝ ගොවි උපකරණ බෙදන්ට හවස 3ට වලව්වට එනවා. තේරුණාද? තේරුණා. කම්මලේ බාස්ට හරියට වෙලාවට එන්න රාලහාමි කීවා කියලා පණිවිඩේ දෙන්න ඕනේ. හවුනද? එහෙමයි එහෙමයි. මේ අපේ රාලහාමි. එහෙමනම් මං දැම්මම ගෙවුම් මේ කම්මලේ බාස්ට පණිවිඩේ දීලා එන්නද? මේ මේ ගාලේ හරක් ඕවිතේ දිගලි කරන්න ඕනේ. පැටව් වැස්සියෝම පස් දෙනෙක්. ආ උන්ට ඉක්මනට බඩගිනි වෙනවා. මං දැන් කොච්චර වෙලාද මේ ගාලේ හර කොවිඩට දාලා. උන් දැන් විදයක් හොඳට තනකොළ කාලක් ඇතියෝ. ආ හොඳයි. එහෙනම් ඉතින් මහන්සි නොබලා කම්මලේ භාෂ්‍ය පණිවිඩේ දීලාවත් කල්මක් නැහැ. ආ. මං එමුනම් ගෙවුම් එන්නද ආ හොඳයි හොඳයි. හැබැයි මේ ඉක්මනට එන්න ඕන තේරුණාද? හොඳයි. හුඟක් දවසකින් විධිකාර්යයි විධානේ දෙන්න එනවා. ආහා කමක් නෑ ආවදෙන් ආවදෙන්. අපේ රාලහාමි ඉන්නවද? ආ මේ ඉන්නවා ඉන්නවා වරෙල්ල වරෙල්ල අප්පා ආවනම් ආවනම් මෙහාට ආ ආයිබෝන් ආයිබෝන් අපේ විදාලෙත් ඇවිත් ඉන්නේ ඒවා <laughs> ඒවා මේ හොඳයි එහෙනම් දෙන්නම ඔය ඔහෙන් ඈඳි ගත්තා නම් ඈ මෙහෙන් ඈඳි ගමු මේ <clears throat> මොනවද නඩුවෙන් පස්සේ අලුත් තොරතුරු ආරංචි අත්දැකීම් මෙහෙම මේ කීනු කී දේවල් ඈ අපේ රාලහාමි ප්‍රශ්නේ ගලපන ආකාරයෙන් <laughs> මොන මොන දෙයක් කියලා හරි ඉවක් බවක් ඇති බවට දැනුමක් තේරුමක් තියෙනව නේද වෙඩික්කාර මලි <laughs> හරියට හරි විදානේ මහත්තයා <laughs> හරියට මේ මේ දැන් ඔය දෙන්නා මෙහි ආව එකත් බොහොම හොඳයි. තේරුණාද? මට පොඩි ආරංචියක් ආවා. ඔව් පොඩි ආරංචියක් ආවා. මොකද අපේ රාලහමිට ආපු ආරංචිය? මේකයි මේකයි. ඊයේ හරි පෙරේදා හරි ජූල්වත්තේ කඩයක් ඇතුලේ දිගොල්ලක් මහ ලොකුවට ගුටි කෙලියක් ගිහින් ගුටි කෙලියක් ආ කවුද ආරච්චිල මහත්තයාට මේ විස්තරය මේ ආවනේ ලූල්වත්තේ කොල්ලෝ දෙන්නෙක්. ඒ මොකටද? කවුරුත් හොරා අල්ලපියව හොරා අල්ලපියව කියනකොට කොල්ලෝ දෙන්නා හොරා ලුහු බැඳගෙන ගිහින් අල්ලලා. ඕ. පස්සේ හොරා කොල්ලෝ දෙන්නට හොඳටම ගහලා. මේ විදානේ වෙදිකාර්යා සර්දි මේගොල්ලෝ ලූල්වත්තේදී එකට එකතු වෙලා සයිබුනානගේ තේ කඩේදීම මෙහෙම රණ්ඩුවක් ඇති වුණේ කොහොමද කියන එක තමයි මට පුදුනේ. ඕනෑක් නෙවෙයි රාලහාමි. මේ විදානෙලා සර්දිලා ජේවිස්ලා හොඳට යාළු කාලේ ආවගිය තන තමයි ওই සයිබුගේ කඩේ. එන දවසොත් මේ විදානේ දාන්න. හැබැයි ඉතින් වෙදිකාර මලයා මට කීවා අපි ගිහින් ශාර්තිව අල්ලගන්න බලමු කියලා. අපි හොඳ පාඩමක් ශාර්දිට උගන්නමු කියලාත් කිව්වා. <laughs> ඒක හරි ඒක හරි. එහෙනම් විදානේ වෙදිකාරයයි දෙන්න මේක පැලෑන් කරලා කරපු වැඩක් ඈ. <laughs> ආරච්චිල මහත්තයාට කියන්න. ඔව්. මේක මේ අපි දෙන්නගේ ප්ලෑන් එකක් විතරක් නෙවෙයි. බැඩ්දරාලත් මේකට ඉන්නේ. ආ හැබැයි මොන හේතුවකින්ද හරි එදා ලූලුවත් ගමනට බැද්දරාලට එන්න බැරි වුණා. හ්ම් බැද්දරාලත් ලූල්වත් ගමනට හිටියානම් ඔය සර්දිකාරයාට ඔහොම යන්ට වෙන්නේ නැහැ. කඩේ ඇතුලේ රණ්ඩු වෙලාවේදී කඩේ මිනිස්සු කීප දෙනෙකුත් අපට ගැහුවා. ආ. ඒතින් බෝතල් අල්මාර කැඩිච්ච නිසා. හ්ම් ඒගොල්ලන්ට අලාභහානි වෙච්ච නිසා උන් අපිට ගැහුව වෙන්න වෙන්නේ නැති. ඒ නිසා ඒ ගැන මුකුත් හිතන්න බෑ. නමුත් අපි ඉස්සරහට වැඩක් නොකොලොත් රාලහාන්. ඔව්. අපේ මේ හද්ද පිටිසර ගමට යන කලදසාව නැති වෙනවා. එහෙම? <laughs> නෑ නෑ නෑ. එහෙම වෙන්නේ නෑ. ඉංග්‍රීසි ආණ්ඩුව වුණත් නරක දෙයට නීතිය තදයි. ඕ. දඬුවම් වැඩි. තේරුණාද? ඒ නිසා අපි බලමු තව ටිකක් ඉස්සරහට වෙන්නේ මොකද කියලා. <laughs> අපේ ඉතින් ඔය තොරතුරු අපේ රාලහමෙන් කියලා යන්නත් එක්ක තමයි අද ආවේ. ආ හොඳයි. එහෙනම් රාලහමේ අපිත් ගිහුම් එන්නම්. ආ හා හොඳයි හොඳයි. ඥා හොඳයි ගිහුම් එන්නකෝ ගිහුම් එන්නකෝ හරි හරි. එදා මුවන් පැලස්ස හන්දියේ සයිබුනානාගේ තේ කඩේදී අහම්බෙන් හමු වුණු වෙදිකාර්යා සහ සර්දි අතර ගැටුමක් ඇති වුණේ. එෙහිදී සයිබුනානාගේ තේ කඩේට මහත් හානි සිදු වුණි. පුටු එක එක පුටුව නේ කකුල ඔක්කොම කඩලා මේ මේ පුටු කැලේ පුටු කැලේ ෂේ අයියා මෙයෝ සේරම ඉතිරිලා තින්නේ සේරම ගැන්නලා මේ එකක්වත් අයියා ගන්න දෙයක් නෑ අයියා මේ කවුද මේ මිනිස්සු අයියා ජනා මිනිස්සු කවුද එකමෙණිය කර ශර්දී කියලා කඩේට ආව ගිය මෙණියෙක් ශර්දිය ඔය මාබද කැලේ කුලිකාරයෙන් දාල වැඩ කරවපු මණියා එඩ දාන්න එඩ දාන්න ඒ මිනිහට ගැව්වේ මොකටද අයියා? මොකටද ගැව්වේ මිනිහා? අර විධානේ වැඩි කරේ තමයි ශබ්ද කියන මිනිහට ගාලා තියෙන්නේ. විධානේ? හ්ම්. දෙන්න මේ මේ මේ මුවන් බලෂ දෙන්නෙක් නේ. උන් දෙන්නගේ මූකාකාරී පරණ ගෝරිය එක තමයි තියෙන තම්බි. මූකාකාරී ඕක ඕක මතකද දාපා. අම්මා. ආශිපස් කරන්න ගියාම එපා වෙනවා අප්පා. ඒක ඇදලා ඇදලා දැම්මා අයියා. <laughs> මේ මේක මුන් දෙන්නගේ පරණ ගෝරියක් තමයි අයියා. අයියා ඒගොල්ලෝ පුතු වලින් ගාගන්නකොට කඩේ ඉඩපු මිනිස්සු උන්ට ගාන්න පටන් ගත්තා. අන්තිමට ටොප්පි චොක්ලට් සීනි බෝතල් ඔක්කොම විතර කුඩු පුතු තිවරයි. අර තියාතර දීපු මිනිස්සු සල්ලි නොදී එමි පැනගත්තා අයියා. කඩේට ලොකු අලාපෙත්තම වුණා. පාඩු පාඩු තමයි. ෂේ. අයියා පොලිසියට කියන්න පුළුවන් මේ සිද්ධිය. හරි. නමුත් අලාබේකේ වන්නේ කවුද? කවුරුත් නැහැ. ඒක හරි අයියා. උන්නිකන් තරහ වෙන එකයි වෙන්නේ. ආයි ගෝරිදායි මැකෙන් තමයි. ඒකත් අයියා සම්මාර දවස රේට බීපු මරගතකාරයෝ වෙරි වෙලා ආවම මේක කරදරයි අයියා. නේ නේ නේ නේ නේ. ඉඳගාගත මිනිස්සු බීලා හිටියේ නෑ තම්බි. එදා බීලා ඉතින් නැද්ද අයියා? දෙකොල්ලම කඩේට ආවා ගිය දන්න උදවිය තමයි. ශරි අර ශර්දි කියන මිනිහා ශර්දි ආ ශර්දි ශර්දි ශර්දි කියන මිනිහා මේ පැත්තේ ආවෝ එමය කටීට වෙච්ච අලාභ ඔක්කොම කීයද කියලා අපෙන් අහලා කීය වුණත් අලාභේ කෙවන જાතිය ඉත හොඳ මොනියා එන්න හොඳයි අයියා ඒක හොඳයි අයියා ගබ්බි අයියා කතාවක් තිනවා නම්බිකේයුම්දු ආ ඒකයි විශ්වාසේ විශ්වාසේ තියෙනවා විශ්වාසයේ තියෙනවා ශරීරේ සුවභාවම් තෙරියවරාද සුවභාවම් තෙරිය අයියා මිනිස්සුන්ගේ ගතිය හැටි අපිට ඊටාണ്ട് අමාරුයි ඊටාണ്ട് අමාරුයි ඊටාണ്ട് අමාරුයි අල මේකල්ලපා මේ දාන நம்பிக்கை உண்டு சுவபாவம் தெரிய வராது හොඳයි හොඳයි. මුලින්ම සිරිතුංග. තමන් ගන්න ඖෂධ වර්ගය අරලු නම් ඒවා වට්ටියකට දාගන්න. ඊට පස්සේ හොඳට කල්පනා කරලා බෙහෙත් කිරයක් වට්ටියක් අරගෙන තමන් පැත්තකට ගෙවුම් නිසි විදිහට අරලු කෑලි කපලා මේ මේ කුඩා කෑලි හිස් වට්ටියට දානවා. හැබැයි මේ අර ශාලාවේ තමන් වෙනමම තැනක <clears throat> මේ මේ අරලු ගෙඩිය දෙකට තුනට ගිරෙන් කැපීම නොවේනේ නෑ නෑ නෑ නෑ නෑ ගිරෙන් හට දෙන්න කො මේ මෙහෙම අරලු ගෙඩිය කුඩාම කෑලි වලට මෙහෙම කපලා <clears throat> පැන්න වට්ටියට දානවා දෙකට තුනට ලොකු කෑලි නෙවෙයි. තේරුණානේ? දැන් හරි, දැන් හරි. දැන් පුළුවන් මට ඒක කරන්න. හොඳා හොඳා හොඳා හොඳා. දැන් එනම් පියරත්න. එයාගේ ඖෂධ වර්ගය වරකට කපන්න පුළුවන් බුළු ගෙඩි ප්‍රමාණයක් ඕනියෙන් අරන් අර හිස් වට්ටියකට දාගන්නවා. හොඳයි. ඊළඟට හොඳට කැපෙන දෙහෙච්චිරේකුයි හිස් වට්ටියකුයි අරගෙන මේ එයා කරන්නේ බුළු ගෙඩිය කුඩාම කෑලි වලට කපන එක. බුළු ගෙඩිය දෙකට තුනට එහෙම නෙවෙයි. හොඳටම කුඩාවට කපලා හිස් වට්ටියට දාන්න. හොඳමයි එයාත් මේ අර ශාලාවේ තනියම පැත්තකට වෙලා මේ වැඩේ කරනවා. මේ කෙනෙක් තවත් කෙනෙක් එක්ක කතා කර කර ඉන්නේ නැහැ. අනිත් අයත් එහෙමයි. හොඳයි හොඳයි. එතකොට මානෙල් රණසිංහ මණිකේ ඒගොල්ලෝ අර ශාලාවේ තැන් තැන් වලට ගිහින් තමන්ගේ ඖෂධය ඉවර වෙන්නකම් කපනවා. කතා නොකර කතා නොකර හරි ඕගොල්ලෝ වැඩ කරන්න එහෙනම් අර කට්ටියක් ඇවිල්ලා ආයිබෝවන් ආයිබෝවන්. අපේ නැද්දරාලේ මහත්තයා බොහොම දවසකින් තමයි දැක්කේ. ආයිබෝවන්. ශරීර යන්ත්‍රයේ මොකක් හරි දෝෂයක් අහුවෙනකොට ඔන්න ඕකට බෙහෙතක් අරගන්න වෙදමාම හොයාගෙන එන්න එපා ඉතින්. එන්නෙම නැතුව බෑ එන්නම සිද්ධ වෙනවා. හොඳයි හොඳයි. කියමුකෝ බල්ලන්ට එහෙනම් මොකද්ද ඔය ශරීර දෝෂේ කියලා <laughs> මට තියෙන අසනීපෙ වෙද මාමා ටික ටික දීර්ඝ කාලයක් තිබිලා මේ උස්ම ගැනීම අපහසුයි තදට කැස්සයි <coughs> උස්ම ගන්නකොට තදට සූසූ ගාලා සද්ද ඇහෙනවා අමාරුවෙන් උස්ම ගන්න ඒ තරක් නෙවෙයිනේ ආහා කියන්ට කියන්ට තමුන්ගේ ආබාධේ තමුන්නේ දන්නේ ඒ අසනීපේ රෝගාබාධේ කියන්ට ගැස්ස හිමින් හිමින් පටන් ගත්තම ටික ටික වැඩි වෙනවා දැන් තමයි <coughs> අන්තිමට මොන කරන එකටවත් වළක්වන්න බැරි ගැස්ස ටිකටම <coughs> පවතිනවා බපුව පිටකොන්ද සෑන්ට රිදෙනවා මේ වෙදනාලාමේ ඉතින් මේක තමයි මට දෙන සදබල අසනීපදත් දෙයින් මසින් හැදිච්ච මේ ශරීර පංචස්කන්ධේ ලෙඩ රෝගවලට ආකරයක්. වැද්දරාලගේ ඔය අසනීපය යෝග සතකය කියන මේ වෛද්‍ය ග්‍රන්ථයේ අපූර්වට විස්තර කරනවා. හරිතකේ නාගර මුස්ස චූර්ණං ගුඩේන බද්ධා ගුටිකා විදේය නිවාරයේ දස්්‍ය විධාරිතේයන් ස්වාසම් ප්‍රවෘද්ධම් ප්‍රබලංච කාස ඒ කියන්නේ මේක තමයි රෝග ලක්ෂණ ඇතුළත් සංස්කෘත ශ්ලෝකය. මේ ශ්ලෝකේ ප්‍රවෘද්ධම් ශ්වාසම් කියන්නේ ටිකෙන් ටික වැඩි ගිය ශ්වාසය. ඒ කියන්නේ හුස්ම ගැනීම අපහසුකම. හුස්ම ගැනීමේ තරමක අපහසුව හුස්ම ගැනීමේදී සිහින් ශබ්දයක් මෙන් නිකම් පිටට ඇහෙන ශබ්දයක් මතුවෙන එක මේක තමයි ශ්වාස රෝගේ හැටි කාර්ය කරදරය ඒ විතරක් නෙවෙයි <laughs> ප්‍රබලංච කාස ඒ කියන්නේ අතිශයින් බලවත් කැස් <coughs> දැන් ඔබතුමා Tamanට දැනට පවතින කැස්ස ඉවසන්ට අමාරුයි නේද? මේ අසනීප දෙකතම යෝග සතකය ග්‍රන්ථයේ කියන්නේ අරලු සිද්ධි ගුරු වම්මුතු යන මේ ඖෂධ චූර්ණ කරලා කියන්නේ කුඩු කරලා අදාගත් චූර්ණයට ගුඩේන උක්සකුරු කලවම් කරලා ගුලියක් හදාගෙන වෛද්‍ය නියමයේ ගුලියක් ගානේ දිනපතා මුඛේ තබා ගන්නවා. තේරුණාද? මේ අපි ළඟ හදාපු ගුටික. ඒ කියන්නේ ගුලි තියෙනවා. මේ ප්‍රතිකාර ක්‍රමයෙන් වැඩි ගිය ශ්වාසයත් බරපතල කැස්සක් දෙකම නිවාරණය. වැළකී යනවා. ඒ කියන්නේ ලෙඩේ හොඳටම හොඳ වෙනවා. අන්න ඒකනම් මටම කියාපු හොඳ ඖෂධයක් වේද මාමා. එහෙමනම් වේද මාමට බොහෝමත්ම පිං. මේ අර කන්සල් අඩුවේදී අපේ ආරච්චි මහත්තයා ලොකු වැඩ කොටසක් කළා කියලා ආරංචි. ඔව් ඔව් පන්සලේ ආම්දුරෝ වෙදිකාරයා ආරච්චිලා මම අපි ඉතින් කවුරුත් එකතු වෙලා නඩුවේදී ජේමිසු විදානේ හරි අමාරුවෙන් බේරගත්තා. හ්ම්. <laughs> කවුරුත් ඒ ගැන කතා වෙනවා. ඔව්. වතුර විදානෙලා ජේමිස්ලා දැන් දිවි ඇති තෙක් යහපත් පුරවැසියෝ. <laughs> ඒගොල්ලෝ මීට පස්සේ වගේ වැරදි වැඩකට කොච්චර සල්ලි දුන්නත් මැදිහත් වෙන්නේ නෑ මං හිතන්නේ. <laughs> දැන් මේ කංශනඩුවෙන් පස්සේ මුවන් පැලැස්සේ කවුරුත් එකමුතුයි සමගි. ඒක මේ අපේ ආරච්චිලා වැරදි කාර්යයන්ගෙන් පලිගන්නේ නැතුව ඒගොල්ලෝ දඬුවමිනුත් බේරගත්ත නිසා ඇතිවෙච්ච තත්ත්වයක් බෙදලා දාන්නේ. හරියට හරි. හරියට හරි. අපි කවුරුත් ආරච්චිලට ස්තුති කරනවා. හ්ම්. ආ මේ කියනකොටම මේ එන්නේ වතුර විදානේ වෙදිකාරයයි දෙන්නා. හ්ම් වරෙල්ලා වරෙල්ලා. ආ. හැබැයි දෙන්න ආයිබෝන්. දෙන්න මෙහෙනම් ඈන්දි ගන්න. දෙන්නම. මේ දෙන්නම ආවේ මේ ගන්න නෙවෙයි නේද? හරියට හරි වේද මාමා. මේ අපි ආවේ බැද්දරාල ලෙඩ වෙලා බෙහෙත් ගන්නට මෙහෙ එනවා දැකලා. මේ මේගොල්ලෝ ලූල් වත්තේ ගෙහුම් අර සර්දිකාරයාගෙනුත් ගුටි කාලා ඇවිත්. හ්ම් එහෙමයි දැන් අපිට නම් ආරංචි. කංසා හේන් කලේ සර්දි. තව මිනිහෙක් ඉන්නවා නවරියන් කියලා. ඔව්. අලි බිස්නස් කලේ හොරට ගස්වික්කේ සේරම කලේ සර්දි. මිනිහා පලාතෙන් එලවගත්ත නම් හරි. අපි ඔය සර්දිව කංසකාරයා ඔව් සයිබුගේ කඩේදී අල්ලගත්තා. ආ පොඩි ගුටකෙලියෙකුත් ගියා තමයි. බැද්දෙනාල නෑ කියලා අපි ඇරියේ නෑ. අපි සර්දි අල්ලගෙන පොලිසියට බාර දෙන්නයි හැදුවේ. දැන් නඩුව ඉවරයි. මීට පස්සේ එක එක මිනිසුන්ට හොරුන්ට හොර තක්කඩි වෙළඳන්කාරයන්ට මෙහෙන්න බෑ. එච්චරයි කතන්දරේ. ඔය ඔය මොකද සපමල් පුතා කරන්නේ? නැන්දේ මේ වීතම්බන්න සමහට්ටිය බලන්න මේ. ආ. සංගීත භාණ්ඩයක් වගේ නේද මේ? <laughs> නිකමට මේ මේ මගේ ඇඟිල්ල වදිනකොට නාදයක් එනවා ඒක හැබෑවයි. මේ හිම්බණ්ඩේ හිම්බණ්ඩේ එනවා මේ මේ සපුමල් පුතත් එක්ක වීතම්බන්ට කලින් ඔය ගෝණි ලිහලා රී පැදුරු වලට දාලා ටිකක් වේලෙන්ට අරින්ට. හොඳයි. රත් වුණාට පස්සේ තමයි තම්බන එක වඩාත්ම හොඳ. හා හා. හීන් බණ්ඩේ. ඔය වීගෝනිය මහැට ගෑන්ට. මම මේ මිදුලේ දිගට දිගට අවුව තියෙන හරියේ පැදුර එලන්නම්. ඔයා වීදාන්ට. ඈ? මහැට ගෑන්ට. ඉතින් දුව. දුව මේ තඹ හටි ටික හොදලා වී තැඹෙන්ට දාන්නකෝ. සකුමාරගේ අක්කා තිටියානම් තමයි හොඳ. හා හොඳයි නැන්දි. කෝ දෙන්න මං කරන්නම්. සමහර වෙලාවට අක්කාගේ ගෙදර වැඩ ටිකක් මම්ම කරනවා නැන්නේ. හ්ම්. පේනවා නේද තිසරි දුවගේ හැටි. අනිත් අය ගැනත් හිතන. තමන්ගේ අනාගතය ගැනත් හිතනවා. <laughs> නැන්නේ අක්කනම් මගේ වැඩවලට දැනටමත් කැමතියි. ඒ කියන්නේ ඉතින් අනාගතේ හොඳයි කියන එක නෙවෙයි. මේ නැන්දේ අමාරුවක් නම් තනියම කරන්ට සපුමල් අයියව ගන්ටද නැන්දේ? <laughs> ඒක එයාගේම අක්කගෙන් අහන්න දුවේ. මේ නැන්දේ මේ තිසරි නංගි මේ මිටියට හරීම විහිළුකාරියක්. කොහොම කොහොම හරි වී වේලිල්ලයි වී තැඹිල්ලයි නරකනේ නැන්දේ මම්මී අහන්ටමයි හිටියේ ශ්‍රීපාද වන්දනාවට තරුණ සමිතිය අය කැමති වෙලා කියලා ආරංචි අපිත් යනවද නැන්දේ තරුණ සමිතියේ ගමේ ගොඩක් ළමයි ඉන්නවා කී දෙනෙක් යයිද කී දෙනෙක් නොයයිද තාම ගණන් බලලා නෑනේ කොහොමටත් ඉතින් තරුණ කොමට කොල්ලෝ කෙල්ලෝ ටික නයයි කොහොමටත් බලව්වෙන් නැන්දයි මාමයි. හීම් බණ්ඩේ යනවනම් අපේ බෝඩිමේ ගෙදරින් සපුමල් අයියයි මණිකේ අක්කයි මණිකේ අක්කගේ මහත්තයයි අයිනේ. ම්ම් තව කවුද වන්දනාවට එක් වෙන්නේ? ආ ගෝමරි ගෝමරියගේ මල්ලි මද්දුයි අම්මයි සෑහෙන සෙනගක්නේ. හ්ම් ඇයි? තිසරණන් කියන්නේ නැද්ද? මං යනවා නම් ඉතින් අපේ අපච්චිගෙන් අහන්න ඕනේ. හා අපච්චි එපා කිව්වොත් තිසරි නංගිට නම් යන්න වෙන එකක් නෑ. අනේ තිසරි දුව නැතුව සිරීපාද වන්දනා ගමන ගිහින් වැඩකුත් නෑ. කටපන්න ඇතිව කවියක්වත් කියන්න කෙනෙක් නෑනේ. තිසරි නංගී වන්දනාව ආවත් ඉතින් සිරීපාද ගැන මොනව කියන්නද? හ්ම්? අනේ සපුමල් අයියා මං ගැන දන්න තරම තමා. අහන්නකෝ එහෙනම්. සුද රද සමන් සමගින් සුරාංගන වර පැහැනද මදාරා පර සතු මල් පතර කරපුද වඳින රැඳි මුනි සිරි පාතඹර සකිසඳ පෙනී සමනල ගල නැගේන ඉර හරි අපූර්වයිනේ තිසර දුවේ හරිම ලස්සනට කවිය කිව්වා මුවන් පැලස අද මුවන් පැලසේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකංගොඩ මණිකේ ශීලා පරණමානගේ හීන් බණ්ඩේ රත්නදී නම්බුගේ වෙඩික්කාරයා කමල් ගමගේ විදානේ විජේසිරි බෝපගේ වෙදමාමා උලපනේ ගුණසේකර බැද්දනාල සහ සපුමල් රෝහණ සිරිවර්ධන තිසරි හේරුණි රත්නායක සයිබුනානා ලාල් සරත් කුමාර මුවන් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ඩොමිනික් ප්‍රනාන්දු. සංස්කරණය චතුරංග කල්පගේ. මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන. Thank you.